ඒ අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යන්නේ 46 නේද ඔව් 46 වෙනි භාවනා වැඩමුළුව. ඇතරම මගෙන් කරන්න තියෙන රාජකාරිය කියවස ඒ කමඨහන් ධර්මදේශනාව දෙන එක ඊට පස්සේ දිසන්න වනේ වෙනු මේකේ නීති පද්ධතිය ඉදිරිපත් කිරීම ඊ අවසර සිදු වෙන්නේ නැති. උදේ මම හිතනවා පිළිස සීලේ පිළිපීම කරන්න නැති ඒවා ප්‍රධාන අංග දෙකක් අපේ මේ භාවනා වැඩමුළුවේ ඊට පස්සේ අපි මේ දවස් තුන ඇතුළත පුළුවන් තරම් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සහ කමඨාන් සුද්ධ කිරීම හරහා ලබාගත් උපදේශ ටික මේ ලබාගත් සීලය ප්‍රයෝජනෙට ක්‍රියාවට නැංවීමයි කරන්නේ. ඒ ඇත්ත වශයෙන් කියනවා මේ වැඩමුළුවේ ඉස්සලාම අපි පොදුවේ කරන පළවෙනිම අංකය තමයි මේ මේක අපි කාලසටහනේ සඳහන් කරලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ සඳහා පළපුරුදු ඇත්තෝ ඉන්න නිසා ඒ පළපුරුදු ඇත්තෝ ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිනවා. අපි යොදාගත් කාලේ යොදාගත් වැඩසටහන හැටියට ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නවා. නමුත් මම ආරාධනා කරනවා මේ සාකච්ඡාව යන වාරේ මේ යොදාගත් පැය ඇතුළත වෙන කාට හරි අතරමඟදී ප්‍රශ්නයක් ප්‍රකාශයක් එහෙම නැත්නම් දැනගත යුතු කාරණාවක් තියෙනවනම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා. ඒ සඳහා අපි මයික් එකක් වෙන් කරලා තියෙනවා. ඒකෙන් ඒකට කතා කරනකොට ඒකේව වාර්තාගත වෙන නිසා මෙහෙට සම්බන්ධ වෙන්නේ නැතුව පිටේ ඉඳලා මේ වාර්තාව වලට අහුම්කම් දෙන අයට එතකොට මේ මයික් එක පාවිච්චි කරලා කරන ප්‍රකාශන දැනගන්න පුළුවන් නැත්නම් අපි ප්‍රශ්නේ ඇහිලා ප්‍රශ්නෙට වර්තාවත් ගත වෙන්නේ නැතු උත්තර විතරක් ලැබුණොත් ආනායට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා මේ සම්බන්ධ නොවෙන පිටේ ඉඳලා මේවා පස්සේ අහන්න බලාපොරොත්තු නැගේ ප්‍රයෝජනෙ පිණිස එයාට සංගේ ඉල්ලීමක් අනුවයි මේ මයික් එක ඉදිරිපත් කළා. ඒ නිසා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රකාශයක් තියෙනවා නම් මේ ලිඛිත ප්‍රශ්න වලට අමතරව කරුණාකරලා මේ මයික් එක පාවිච්චි කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා හිටිනවා. සීල මෙතන සම්බන්ධ නොවන අයගේ අය වෙනුවෙන්. ඒ වගේම ලිඛිත ප්‍රශ්න දැනට අපි අපි මේ මහත්මයාට කියමු සභාගත කරන්නයි කියලා. ඊට ඒ අනුව අපි ධර්ම සාකච්ඡාව කරගෙන යනවා. අතර වාරේ වෙන කාට හරි සම්බන්ධ වෙන්න ඕන නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් කරුණාකරලා මම කරපු ආරාධනාව පිළිඅරගෙන කරුණු සභාගත කරන්නයි කියලා ඊගාම මම මතක් කරනවා. ඉඳන්. අවසරයි. ආයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනන්ද යෝගාවචරයේදී ආනාපාන සතිය මෙහි කරමින් සිටින විට ඇතිවන ආස්වාදය සීතල ලෙස දැනේ. එනම් එසේම ආස්වාදයේ මුසින් ලෙස මුදුපොළේ වගේ. ටිකලාවක් මේස භාවනා කරද්දී මුහුණේ තැන් තැන් වල කෙසීම තද උණුසුමක් දැනේ. ධාර්ය තමයි. කැසී ඉවසීම වල අපහසු බව දැනෙනවා. මේ භාවනාවේ ඉදිරියට යාමක්ද කියා ආවුරුදු පාදා දෙනවා. මම මෙතන පළවෙනිම ලියලා තියෙන වාක්‍ය එච්චරම සත්‍ය නෙවෙයි. පළවෙනි ලියලා තියෙන භාවනාවට ආධුනිකයෙක් කියලා. ඇත්තටම බලනකොට ආධුනිකයෙක්ගේ ප්‍රකාශයක් නෙවෙයි මේක ටිකක් කල භාවනා කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක්. ඒක මොකද මම එම කියන්නේ කාරණා දෙකක් විස්තර කරන්න පොට පාදා ගන්න එකක් ආනපාන සතිය කරනකොට මට ආශ්වාසය කරනකොට මට මෙන්න මේ විදිහට වැටෙනවා ප්‍රශ්වාසය විදි කරනකොට මේ විදිහට වැටෙනවා කියලා කියන්නේ ගොඩාක් භාවනා දිනු වෙච්ච කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. මුගේ දිනකොට ආශ්වාස ප්‍රශ්වාස කරන වෙලාවට ශබ්ද වේදනා හිතවිලි එනවා ආශ්වාසයේ හිත හිටින්නේ නැහැ නඩු ගොඩක්. නමුත් අර පළවෙනි වාක්‍යයේ කියන දේ නිෂේධනය කරමින් බොහෝ පිසිදු කියනවා මම ආශ්වාසය කරනකොට මට සීතලක් වැටෙනවා ප්‍රශ්වාසය කරනකොට උණුසුමක් වැටෙනවා උඩුතලේ වැටෙනවා ඒ කියන්නේ මුකක් දිනු කෙනෙක් කියලා මම කියනවා දෙක එහෙම ආශ්වාස ප්‍රශ්වාස කර කර ඉන්නකොට මොනේ තැන් තැන් වල කැසීම් උණුසුම් සීතලකට මතුවෙනවා කියන එකයි ප්‍රශ්නේ ප්‍රස්තුති ප්‍රශ්න වෙලා තියෙන මේක ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියන එක ඒ නිසා කොයි වෙලාවක හරි මේ යෝගාවචරය දැනගත්තොත් මේ උණුසුම් ගති කම්පන සීතල ගති තියෙද්දිත් ඒව හරහත් මට ආනපන බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා කිඹුල කන්න වගේ හෝ මාරාන්තික වේදනා නෙවෙයි දැරිය හැකි කියලා අනිවාර්යයෙන්ම දිනුවක් වෙන්නේ. ඒ ටික දරා ගන්න බෑයි කියලා කියන්නේ හිතේ මොකද්ද බොළඳ ගතියක්. අනේ බොළඳ ගතිය වලට ඉඳ තියන්නේ නැතුව ඒ දැනෙන ලකුණු ආනපන දකින දකින මොනසෝ සිස්ස ගන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ මානපන කරනකොට මේ මූණේ දැක ඇති වෙන ගතිය ඇත්තටම හොඳ දෙයක්. ඒක මේ කෙන්ද කන්ද කරගන්න එපා. ඒක තියෙද්දිම ආනපාන බලන්න. එතකොට බලන්න ඒ අමතරින් එන කම්පන චංචල උණුසුම් සිසිල් ගති තියෙද්දි මට ආනපාන බලන්නත් පුළුවන්. ඒ බලන්න පුළුවන් වෙන්නේ මේවා දරන්න පුළුවන් නිසා. දරන්න බෑයි කියනවා නම් කියන්නේ කුරුළු 70ක් මුණි ගෑවෙනකොට ඒන වේදනාව දරන්න බෑයි කියනවා නම් ඒක අසාධාරණ ප්‍රකාශයක්. අපිට ජීවිතය හම් වෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකත් එක්ක බලනකොට මේ මූණ පොඩ්ඩක් ඉන්නතෝ සිසිලස උනාට මොකක්ද ඇති වෙන්නේ? විශේෂයෙන් මේක ඉදිරි ගමනක් නෑ. ඒ නිසා මම කියන මේක ඉදිරි ගමනක් වෙනවා. ඒ දේවල් දරාගෙන භවනා කරන්න හිත හදාගත්ත දවස. ඒ නිසා ආරාධනා කරනවා මේ ප්‍රකාශය කිසිසේත්ම ආධුනිකීකරණය උන්කක් භවනා කරපු කෙනෙක් එකක්. ඒ අනුව උණුසුම සිසිලස ආස්වාද කරන සිසිලස ප්‍රසවාස කරන උණුසුම නාසිකාග්‍රය දැනෙනවා කියන ප්‍රකාශය ඉතාමත්ම පිළිසිදු. බොහොම හොඳයි. නමුත් ඒකට හම් වෙන අර ඇඟ පුරා දැනෙන කොහොමද වාටිය ලියලා තියෙන්නේ? ඉගෙනා ස්ථාවරණයේදී දැනෙන කැසීම තද උණුසුමක් දැනෙනවා. කැසී ඉඳීමට අපහසු බව දැනෙනවා. අන්න ඒ අඬ අඬ හැමදේරේ කන බින්දම නැත්නම් තොප්. එච්චරමද කියන්නේ. ඒ නිසා ඔය කන බින්දමක් කරගන්න එපා කිඹුලෙක් කෑවත්, ඇඟිල් ඇඟෙන් කෑල්ලක් කෑවත් භාවනාව යන්නේ. එයින් බැරිච්චා. අයියල යන්න පුළුවන් නම් මම 100 100ක් ලකුණු දෙනවා. අන්න අර වාක්‍ය කැලලක් තියෙනවා දැරීමට නොහැකි කියලා. ඒක ප්‍රකාශය හරිම පැහැදිලි, හරිම හොඳයි. මං කියනවා යෝගාචර නෑමට දරන්න පුළුවන් ඵලයක්. හරි මයින්තික එහෙමයි ස්වාමීන් වහන්සේ කිව්වොත් කියනවා මං කරන අනිවාර්යම දියුණුවක් තියෙනවා. තාමත් චරිචුරු ගන්න මේ මූණේ කැසිල්ල දරා ගන්න බෑයි කියලා මං කියන අර ඔක්කොම හොඳයි ඔක්කොම නරකයි කියවා වගේ ඒ වාක්‍ය කැලේ විතරයි මට සුද්ධ කරන්න යමක් තියෙනවා. ඒ නිසා බොහොම උනන්දු කරන හොඳ ප්‍රශ්න හොඳ ප්‍රකාශයක් අපි මේ මේ චර්ම සාකච්ඡා ඉදිරිපත් කරගත්ත පළවෙනි මේක ඉන්ජිනේක දරන්න පුළුවන් කියන හැකි සංඥාවෙන් ඉදිරියට යන්න එයාට ඒකෙන් කමඨාන සුද්ධ වෙයි අනිත් දවසේ දරන්න පුළුවන් මේක. ධර්ම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ඉක්මනින්ම සමාධිමත් වේ. පැය භාගයකින් පමණ පසු කිසිම දෙයක් නොදැනී නැහැ. සමහර විට එළිය සංවර ආදිය නැදී ආනීය යනවා වගේ දෙයක් වේ. ඒ ටික වෙලාවක් ගිය විට මගේම ශරීරය විනාශයට පත් වී ගියවි අන්වල් ඉවි නොපෙනී මේ භාවය පහදා දෙනමින් ආවෝදව ඉලා සිටිනේ. ඇත්තටම මේකත් පටන් ගන්න දවසේ බලාපොරොත්තු වෙන්න බැරි තරම් හොඳ ප්‍රකාශනයක්. මොකද උගාකල් භාවනා කරපු කෙනෙකුට තමයි එහෙම ආනාපාන සතිය සංසිඳිලා තමන්ට මට දැන් සමාධියක් තියෙනවා කියන වචන පාවිච්චි වෙන්නේ මම ගොඩාක් වෙලාට සමාධිය කියන වචනේ ත්‍රාගය කරන්නේ නැහැ ආඩම්බර වෙන්නේ නැහැ මට ඕන කරලා තියෙන්නේ සතිය තියෙනවා කියලා දැනගන්න පුළුවන් නම් සතිය තියෙනවා නම් ඉතින් සතිය ආ මේ මොනවාද මේ සමාධිය තියෙනවා කියලා අහන දෙයක් නැහැ ඊට පස්සේ මේ අරමුණ නැතිවීම අරමුණ කියන එක අනපානේ ආනපන සතිය එහෙම නැත්නම් අවර තව කීතයගේ වායු පොට්ටබ්බ ධාතු මැදනියාම යෝගාවචර කන බින්දමක් කරගන්න. ඒ සාධාරණයි. මෙයා දන්න භාෂාවේ හැටියට බලනකොට ආනාපාන නොතිනී නොපෙනී ගියාට පස්සේ දැන් මම මොකක් බලන භාවනා කරනද මොකක් කෙල්ල කරන භාවනා කරනද මොකක් නිමිති කරන භාවනා කරනද මොකක් අරමුණු කරන භාවනා කරනද කියන එක කියා ගන්න දන්නේ නැති නිසා මට මොනවක්වත් දැනෙන්නේ නැහැ කියන චෝදනාව කරනවා. හැබැයි යෝගාවචරයට මම ඉල්ලා හිටිනවා මේ බලන්න කියපු ආනාපානයට මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ගොරෝසු තැන ඉඳලා මෙතෙන්ට එනකන් ආනාපානියේ වග විස්තර යනවා ආනාපාන විපරිණාමය යනවා ආනාපානයේ කාලානුරූප වෙනස අනුව කටයුතු කරන්න වාර්තා කරන්න පුරුදු වුණොත් තමයි තේරියර ගොරෝසු ආනාපානයේ සියුම් වීමත් එක්ක තමයි සමාධිය සතිය වැඩෙන්නේ ඒ සියුම් වුණාට ආනාපාන සතිය දිගේ වැඩෙන සතිය සමාධිය කැඩෙන්නේ නැහැ ආනාපානෙ නැතුව මම නැවතත් ඒක කියනවා ආනාපානය අනුව වැඩෙන සතිය සමාධිය දියුණු වෙන දියුණුවෙන් ආනාපානෙ ගෙවෙනවා ආනාපානෙ ගෙවුනට එල්ල කරපු අරමුණු කරපු අරමුණ නැති වුණාට මේ යෝගාවචරය දන්නවනම් සතිය කැඩෙන්නේ නැහැ ওই සමාධිය නම් මම වැඩි ගණන් ගන්නෙත් නෑ සමාධිය කැඩෙන්නෙත් නෑ කියලා එයාට තේරෙන්න පටන් අර ගන්නවා අරමුණක් ඇති සති සමාධි කියලා එකක් තියෙනවා අරමුණ නිමිත්ත නැති සතිය සමාධි කියලා තව එකක් මේ දෙකෙන් අරමුණ නැති සතිය සමාධිය අරමුණ ඇති සතිය සමාධියට වැඩිය හොඳයි ජරවැලිදි මම දන්නේ මේ පටන් ගන්න දවසේ ඉඳලා හැබැයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්න මම කොහොමඩක්වත් ඕවා කියන්නේ එතකොට මේ අරමුණ නැති සතිය සමාධියට එනකොට ඒ යෝගාචරය පුරුදු වෙන්නේ සංඥාව මත යන භාවනාවක්. අරමුණ නැහැ දැන්. නිමිත්ත නැහැ. එල්ලෙන දෙයක් නැහැ. නමුත් යෝගාචරයෙන් අසරණ වෙලා නැහැ. සත්‍ය සමාධිය මේ සත්‍ය සමාධිය ඊට පස්සේ මට්ටම් 3 4කින් දිනුනු. දිනුනු වෙන්න වෙන්න තමන්න තේරෙනවා කරන්න දෙයක් නැහැ. කලබල කරන්නේ නැතුව ඒකට හේම යන්න දෙන්න ඕනේ. නිකන් ගහක තියෙන ගෙඩියක් කිරි වදින්න ගහ ගෙඩිය හොල්ලන්න නැතුව තියෙනකොට ඉබේම කිරි ගන්නවා. ඊයගේ යෝගාචරය දැන් ගෙඩිය පලා අරගෙන තරගෙන වෙලා මෝරනවා. යෝගාචරයෙන් එහෙම මේකට කිරි වදින්න දෙන එක. ඒක කොහොම කොහොමද මොනවා මොනවද වෙන්නේ කියලා විස්තර කරන්න හරි අමාරුයි. අමාරු වුණාට කරලා තියෙනවා. සර්වඥාන්සි කරලා තියෙනවා. යෝගාචරය ඒක තේරුම් අර ගන්න ගොඩාක් කල් යනවා. තේරුම් ගන්න ගොඩක් කල් ගියාට වැඩේ සිද්ධ වෙනවා. එනිසා මේක සම්බන්ධයෙන් මට කියන්න තියෙන ප්‍රකාශය මෙච්චරයි. සතිය සමාධිය ඇති කරගන්න අපි දෙගොල්ල එකඟ වෙලා අරමුණක් ඉදිරියෙන් තිබ්බට ආනාපාන ඉදිරියෙන් තිබ්බට වායු පොට්ටබ්බ දාසු ඉස්සරන් තිබ්බට මේ සතිය සමාධිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ අරමුණ සිව් වෙනවා. සූක්ෂම වෙනවා. සූක්ෂම වෙලා යෝගාවචර දැනකට යනවා අරමුණක් නැහැ නිමිත්තක් නැහැ සතහනක් මොකක්වත් නැහැ සතිය තියෙනවා සමාධිය තියෙනවා. මෙන්න මේ සතියට සමාධියට කොනහන් දෙපා. මේ සතිය සමාධිය අසරණ කරන්න දෙපා. මේ සතිය සමාධියට අනදර කරන්න දෙපා බලාපොරොත්තු යන්න. කොච්චර බලාපොරොත්තු යනවද කියනවනම් අරමුණේ නිමිත්තේ තියෙන සතිය සමාධියට වැඩිය අරමුණ නිමිත්ත නැතුව පවතින සතිය සමාධිය හොඳයි මම මේ නිසා දැන් වඩාත් මේකට අනුග්‍රහ කරන්න ඕනේ මම වඩාත් මේකට සාතර වෙන්න ඕනේ කියලා යනවනම් යෝගාවචරය එන්නේ එන්න භාවනාව නොදන්න සූක්ෂම විශේෂයෙන්ම නාම ධර්ම පැත්තට ගෙනියන. එනිසා මේ දියුණුව ප්‍රමාණ කරන්න යෑමම භාවනාවට බාධායි. ඒ නිසින්ද දියුණුවට යන්නයි. යනකොට තමයි අන්තිමට තේරෙන්නේ ඒක මේ තරක මනසට අහුවෙන දෙයක් නෙවෙයි. නමුත් දියුණු වෙන්න ඕන කාරණා කාරණා ටික සකස් වෙලා තියෙනවා. මට තියෙන එකට නිසින්ද ඔහේ සිද්ධ වෙන්න අරණ එකයි. වශී වෙන්න අරණ එකයි. ඒක හුරු වෙන එකයි. ඊට ගහේ තියෙන gediy කිරි වදින්න අරිනවා කියන. ඒ නිසා මේ දීපු මනසෙක් නිතරම කියනවලු ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. පොල් ගහ කනකොට මිනිහ බීලා යනකොට නිතරම කවිය කී කියනවලු කුරුම්බ කැඩුවේ නැත්තම් ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. අපිට තියෙන කුරුම්බ මට්ටමේ කඩන්න එපා කලටි කඩන්න එපා කියලා කියනකොට එහෙම ගහේ තියෙන අය එතකොට මෝරනවා ඊට පස්සේ ආයි බලියරින්න ඕනෙත් නැහැ මොනක්වත් කරන්න ඕනේ නැහැ gediya කඩන්න නැතුව තිබ්බොත් මෝරනවා හොඳයි දෙවෙනි වතාවට දෙවෙනි ලකුණට දෙවෙනි ප්‍රශ්නට හොඳයි කියලා මම කියනවා ප්‍රශ්න නෙවෙයි ඔය ඇත්තටම ප්‍රකාශය ගන්ති ස්වාමීන් වහන්සේ භාවනා කිරීමට ප්‍රථම චතුරාර්යශාව නාමිතාංශති මෛත්‍රී අසුභ මරණාංශති පැරණි දෙයි මහරජාණන්සේකවා ඒක එහෙම කරන්න ඕන නම් මම කියනවනේ මගේ උපදේශ ටික ඔක්කොම දීලා තියෙනවා මම දන්න විදිහට ඕනේ නම් කියන ඕගොල්ලෝ මට උගන්වන්න නම් ආවේ මට කියන්න සාච ඕම කියන්න බෑ එන කට්ටියට සතුටක්ව කියලා දෙන්න කියලා මට කියන්න. ඒක කියන්න උඩදී. මෙහෙදි මම කියන දේ කරා. කරලා ඉවර වෙලා බලලා ගියානම් වෙන දේ එතකොට මම බලන්නම් මේ දේ අල්ලන්නේ නැත්නම් අපි සතුටක්ව හරහා හරියන්න. කෙලින්ම ආනාපානට යන්න පුළුවන් නම් මොකටද මේ අතරමඟ ඉන්න කපුවන්ට ගාස්තු දෙවන්නේ. එනිසා දවසක් විතර කරලා දවස් තුනයි ජීවිතේ කරලා. ටිකක් කරලා බලන්න ආනපාන කරගන්න බැරි නම් බැරි වෙන කාරණාව අනුව මම කියන්නේ චතුරාර්යක භාවනාව කොයි එකද කරන්නේ. ආනපානේ හරිනම් ඉඩ කරන්න ඕන කමක් නැහැ. ඒක හොඳට කල්පනා කරලා බලලා මූලික උපදෙස් ටික දීලා තියෙන්නේ. ඒ නිසා ගෙදරින් ගෙන අපිව මේ දවස් තුනට පොඩ්ඩක් පැත්තක තියන්න. කියලා මේක උත්සාහ කරන්න. උත්සාහ කළා බැරි වුණොත් බැරි වෙච්ච කාරණාවත් එක්ක මට කියනවා නම් මම මෙහෙම උත්සාහ කරා මට මේ බාධාව නිසා මේ කරදර නිසා බෑ කියලා ඒත් අපිට තියෙන මේ ධර්ම සාකච්ඡාවම එහෙම මතක් කරුවොත් ඒ ඒ කෙනාට විතරක් ඒ බාධාව දුර්ල කරන්න අවශ්‍ය දුර්ල කරන්න අවශ්‍ය උපක්‍රම කී දෙයක්. පොදුවේ අවශ්‍ය නැහැ මේ අපි යන්නේ 46 වෙනි රිට්‍රීට් එක. එක්කවත් චතුරාර්යක භාවනා කරේ නැහැ. මෙතන ඉන්නවා අත්තරදරයක් භාවනා කරපු අය. ඒ නිසා මේ ටිකිය අපි අර විදිහට යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇඳේ මානසිකී ආහාරයේ දැනෙයිද එසේ කිරීම සුදුසුද යන පහදා දී සිටිනවා. ඔය ඒකෙදී වචන දෙකයි විස්තර කරන්න තියෙන්නේ බුදු වෙන්නද යන්නේ බුදියන්නද යන්නේ කියන්නේ. ඇඳේ හාන්සිලව කරත හැකි. එතකොට බුදු වෙන්න ගියාට වෙන්නේ බුදියන එක. ඒකත් අනුමතයි දක්ෂ යෝගාවචරය. දක්ෂ යෝගාචර දන්නවනම් නිදා ගන්න යන වෙලාවත් අහක යනවට ඒක ආනාපානේ කරනවා. එහෙම ඉරියව්වේ ප්‍රයෝජන නැහැ. මෙහෙම නැතු ආනාපානේ කරන්න බුද්ධි හාන්සි වෙනවයි කියලා කියන්නේ බුද්ධුද බුද්ධිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ආධුනිකයට එපයි කියන්නේ. හැබැයි මේ විදිහට ප්‍රශ්නයක් වුණා. ස්වාමීන් වහන්සේ අපි ලදලද අවස්ථාවේ සතිය පිටවන්න ඕනේ නිසා මම නිදා ගන්න යන ඉරියව්වේ නිින්දේ ඉඳගෙන සතිය පිටවුවට කමක් නැද්ද? ආ හොඳ කමක් නැහැ. කිසි ප්‍රශ්න නැහැ. එතකොට මම සතිය පිහිටවන්නේ ඉරියව්වේද, ආහනපානේද, මොකේද? කැමැතිද? එහෙමද මේ අහලා තියෙන ප්‍රශ්නේ නම ගැන සැලෙන්නේ. ඒ නිසා මම ආයෙත් ඉල්ලා හිටන ප්‍රශ්නේ මම මේ පරණ ගන්නයි කියලා. මම ඇයි මම මේම කියන්නේ කියලා එතකොට තේරෙන්නේ. අධිගරු ස්වාමීන් වහන්සේ මම ටික අද සිට ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් නෙමෙයි. දැන් මා භාවනාවට හරියටදී වාඩි වාඩි නෑ මම ඒක ඉස්සෙල්ලා ප්‍රශ්න නැවත කියමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇඳේ මානසිකී ආනාපානය කළ හැකිද? ඉස්සේ කිරීම සුදුසුද යන්න පහදා දෙන්න සිටිනවා. පොදු එපා. පොදු එපා දුන්න ජීවනකට කමන්නේ නමුත් ආනපන සතිය වෙනුවට පුදුවේ බලන්න ඕනේ අපි හතර ඉරියව්වේ හැම වෙලාවෙම සතිය පවත්නකොට ඉඳ නිදා ගන්න යන වෙලාව තහක දාන්න බෑ හොඳට සතිය පවත්න්න සතිය පවත්න්න පහසු තමන් ඉන්නේ ඉරියව්ව හිතා ගන්න පුළුවන් මම වැතිරලා ඉන්නවා ඒ වෙනතෙන් ඒ ආනපන මතුන ගතර කරන්න නමුත් ආනපන සතිය වඩන්න වැතිරලා කරන්න එපා කියන්නේ මොකද සතිපත් සර්වඥාන්සේ යම් තැනක ආනාපාන සතිය භාවනා කරන්න කතා කරනවා ඒ හැම තැනකදීම අනික් භාවනා ක්‍රම කිසිම තැනක නැති සුවිශේෂත්වයක් තියෙනවා. අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාකාරගතව, නිශීදජ බල්ලංගං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේත්වා. සතු වාස සති සතු වාස ඍජු කායම් පනිදාය. ඍජු කවුඩු කාය කෙලින් තියන. නමුත් මේ කරන්න හදන්නේ මේ අපේ ප්‍රශ්න මතු කරගන්න අවස්ථාව භාවනා කරන කෙනෙක් නිින්දට ගිය වෙලාවෙත් තමයි තේරෙනවා සතිය පිටවන්න පුළුවන් කියලා හොඳයි. ඒ සතිය පිට වෙන්න ඉන්න ඉරියව්ව හිතන්න පුළුවන්. ආනාපාන පිටවන්නත් පුළුවන්. ඒ අර නිින්දට යන වෙලාවෙන් වැඩ ගන්න යනවා මිසක් ආනාපාන සතිය පරියන්ක භාවනාවක් විදිහට තමයි හැමතැනම ਸਰවඥාන්ති කියන්නේ. මම දන්නේ මම මේ තුන් සැරයක් කිව්වට කාරණාව පැහැදිලිද කියලා. අපි ඊගා ප්‍රශ්න කරනවා. අතිගල ස්වාමීන් වහන්සේ නම් තීකාසිත සති භාවනාව වඩන කේස්නි දැන් මා භාවන්තය අරයන්තියේදී වාඩි වී සුළු වේලාවකින් රාස්නේ ප්‍රදේශයේ මස් අතරීමක් වෙන දෙයක් ඇති වී අපහසුවක් දැනේ. ඒ සමග සුණක් වැල්ලේ යම් කිසි සැහැල්ලුවක්ද දැනේ. සමහර අවස්ථාවලදී මෙම මස් පිටින් අතරීම යම් කිසි අපහසුතාවයක් ඇති කරයි. මෙය වළක්වා ගැනීමට යම් උපදෙසක් දෙමින් ගරුතර ස්වාමීන් වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. උත්තරයක් දෙන ඉතලා අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් මේක විචාර කරගනිමු. ආනාපානේ වැටුණත්, නස්පිඩුක තද බවක් වැටුණත් මේක මම දැන් මෙතන කියන ඇතුළට හිත නැමීමක් බව අපි පිළිගන්න වෙනවා. හිත පිට ගිහිලා නැහැ. රූප බලනවා, සද්ධානවත් ගන්ධ රස පහසක් නෙවෙයි. එක්ක ආනාපාන වැටෙනවා නැත්නම් කකුලේ හරි, අතේ හරි, නාසිකාග්‍රේ හරි කොහේ හරි නස්පිඩු වල තද වීමක්, තෙරපීමක් මොකක් හරි වැටෙනවා. වැටෙනවා. ඒ නිසා Taman තේරුම් අරගන්න දැන් හිත කී කරා. හිත ඇතුළටයි නැමිලා තියෙන්නේ. ආ මේක බොහොම හොඳයි. නමුත් මේ මස් පිටුව තදවීම ආනාපාන භාවනාවට උදව්වක්ද අනදරයක්ද කියන එක. කරදරයක්ද කියන එක විතරක් මේකේ ලියවිලා නැහැ. හැබැයි කිට්ටුවෙන් යන ටිකක් ලියවිලා තියෙනවා. ඒ මස් පිටු තදවීම කරදරයක් වගේ. නමුත් කරදරයක් නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද හේතුව අර ඇතුළට හිත නැමුණට පස්සේ අපිට කවදාකවත් නැති විදිහට ඇඟ ඇතුලේ තියෙන සංඥා ඇඟ ඇතුලේ තියෙන කම්පන චංචල වෙනකට වැඩිය ලොකු වෙලා පේනවා. ඒ ලොකු වීමේ කතාව භාෂාසනික වශයෙන් කියන්නේ ඉඳුරන් ප්‍රනීත වුණාට පස්සේ. සද්ධාදී ඉඳුරන් ප්‍රනීත වුණාට පස්සේ තමන්ගේ ඇඟෙන් මතුවෙන වෙනදා නොදැනිච්ච දේවල් දැනෙනවා. මොකද හුඟක් වෙලාවට අපි ඇඟත් එක්ක නෙවෙයි ඉන්නේ. අපි ඉන්න පිට දේවල් අහනවා පිට දේවල් බලනවා. ඒකට ඇඟේ මොනවා වෙනවද දන්නේ නැහැ. දැන් හිත ඇතුලට ආවට පස්සේ ඇඟේ දේවල් දැනෙනවා ඒක වාසියටයි ගන්න ඕනේ. මගේ දැන් හිත පිට ගිල්ල නැහැ. හිත ඇතුලේ තියෙන එක මට ඕනේ ආනාපානෙම නැහැ. නම ශරීරයේ වෙන තැන් වල වෙන කම්පන චංචල වැඩේ. සමහරලාට මේ මේ හුස්ම පාර ඉල්ට යන පහළට යන හුස්ම රැල්ල විතරව හොඳට තීව්‍ර වෙනකොට නිකන් මේ වයර් එකක් දාලා තිනවා වගේ එහෙම නැත්නම් සීතල උලන් ධාරාවක් යනවා වගේ වැටෙන්න පටන් ගන්නවා. ඒක ආනාපානයට ලාභයක්. ඒක වාසියට අරගෙන අනේකයි තියෙන්නේ ඉස්සල ප්‍රශ්න පළවෙනි දෙවෙනි ප්‍රශ්න දෙකේදීම තිබුණු විදිහට මම කියන්න තියෙන්නේ මේක සුබ ලකුණක් කියලා හිතෙන්නේ. ඒක නිසා ඒක කරදරයක් කරගන්න නැතුව ඒක තියෙද්දිම මට ආනාපානෙ බලන්න පුළුවන්ද? නැත්තම් මේ ආනාපානෙන් පිට යන්න තියෙන හොඳ කුණ්‍යක් හොඳ තිරින්ගයක් කරගෙන ඒකත් උදව් උපකාරයක් කරගෙන සාධකයක් කරගෙන යන්න උත්සාහ කරනවා නම් යෝගාවචරය වැඩි වේලාවක් ආනපන ඉන්න පුළුවන් වාසිය ලබાવી ඒක නිසා මේක භාවනාවෙන් ඇති වෙච්ච හොඳ ප්‍රතිඵලයක් විදිහට සලකන්න යන්නේ කියන එක තමයි මගේ උපදේශය. සක්මන් භාවනාවේදී මම දතුන ලෙස හිතලා දැබීමද නැත්නම් අයතවරුන්ට එම පියවර කුමක්ද යන්න ඉබේම දැනීමද විය යුත්තේ. දෙවෙනි එක. දෙවෙනි කොටස කියවන්නේ එතකොට තේරෙයි. මොකද්ද දෙවෙනි එක? නැත්නම් අයතවරුන්ට එම පියවර කුමක්ද යන්න ඉබේම දැනීමද විය යුත්තේ. පය තමයි සාමාන්‍ය විදිහට පය තියාගෙන විදිනකොට තවන තමන පයේ තමයි වැටහෙන දේ මොනවද කියන මිසක් ආ මේ ආමයේ වගේ වම කියනට වම කියන්න දකුණ කියනට දකුණ කියන රෙජිමෙන්ටේෂන් ඕනේ නැහැ. ස්වභාවයෙන් යන ගමන් අපිට තමන පියුරෙන් තමයි වැටහෙන දෙයටයි අවධානය යොමු කරන්නේ. අනේක භාවනාවේ අයවෙච්ච සිත යොමු කිරීමේදී හරි දිවිදීම ගැන පමණක් සිටියේ යුත්තේ ඇති වෙන වේදනාවක් කෙරෙහි සිත යොමු වන විට එය මිලී කර යුතුද දෙකම එකයි. මොකද අපි ඇස් දෙක වහගෙන කයට යොමු කරපුවාම මේ කය ඉරියව දැනෙන විදීමකින් තමයි. වේදනාවකින් තමයි. එනිසා වේදනාව කියලා මෙතනින් අදහස් කරන්නේ දෙවෙනි වචනේදී දුක් වේදනාව. නමුත් අපි ඉඳගෙන ඇත්තට වහගත්තට පස්සේ මගේ කය තියෙන මේ පිරමීඩ එක හැඩයට මේ උලන් වදිනවා මේ සීතල වෙනවා ආදී ඔක්කොම විඳින්නේ. එනිසා මේ විඳීම තමයි සමාහට මේ විඳීම උච්ඡන්නව වැටෙනවා දරා ගන්න බැරි කායික දුක් වේදනාවක් බවට ඒකත් කය තියෙන බවට මැරිච්ච නැති බවට නිින්ද කියන නැති බවට ලකුණක්. ඒ නිසා ඒ කය කියන විශාල අරමුණ ඇතුලේ මේක හැඩේ මේක බරගති රූප දක්වන්න යනවා. විඳීම් මෙතන උණුසුම මෙතන සිසිලස වශයෙන් අපි සැප දුක් විඳිනවනේ ඒක විඳින්න ගන්නවා. ඊට පස්සේ සංඥාවක් තියෙනවා මැරිලා නැහැ කියලා. නිින්ද කියලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ සංඥා. එතකොට මේක හොල්ලන්නේ නැතුව ඉන්නවනම් අසංස්කාරිකයි. වෙනස් කරන්න ගියොත් චේතනාපූර්වක කකුල හදන්නේ ඔක්කොම සංස්කාර වෙනවා. ඒකට සංස්කාරයක් තියෙනවා. එතකොට මේ ශරීරය මේ ශරීරයේ පිට ශරීරයෙන් පිට මේ කියලා වෙන් කරලා අඳුරගන්නේද විඥානය. මේක මගේ කැලල මේකෙන් එහා කැලල මගේ නෙවෙයි. මේ අජත්තේ මේ බහිද්දා කියලා මේ දෙක වෙන් කරලා අඳුරක විඥානය නිසා ඕක ඇතුලේ ඔක්කොම જાති ලම්බෙතොවිලි වාගේ ඔක්කොම සෙල්ලම් තියෙනවා. නමුත් මෙතන අර වේදනාවේ කොටස් දෙකක් අරගෙන ඒ දෙක තේරුම් ගන්න බැරුව ගියලා තියෙන නිසා ඒ වගේ වේදනාව වෙනකොට දරා ගන්න බැරි නම් වේදනාව මෙනෙහි කරන දරා ගන්න පුළුවන් නම් ඉන්න ඉරියව්ව පමණයි. ඒක කොම කිඩි වශයෙන් තේරුම් අරගන්න එකයි කරන්නේ. සිහින පිළිබඳව හැදින් කිරීමක් කළොත් නැති මන්ද මම සක්මන් කරන බව දන්නවා කියලා තවන බව දන්නවා ඒ දැනීම සාකරන හිත යම් දේවල් ඔස්සේ ගමන් කරනවා සිහිය පවත්වා ගැනීමෙහි එකම තැනක හිත තිබිය යුතුද පළවෙනි කොටස විතරක් ඇහුවනම් මම උත්තර නොදෙන්නත් ඉඩ තියෙනවා. මොකද දෙවෙනි කොටසේ තමයි මොන දෙන දුෂ්කරතාවයේ තියෙන නිසා ප්‍රශ්න ප්‍රායෝගිකයි. 100 කියන එක වර්ණනනකොට කරන්න තියෙන්නේ අපි 100 පිටවන්න ආධුනිකයට දෙනකොට එක අරමුණක් කරන ඒක මත 100 පිටවන්න තමයි කියන්නේ. නමුත් 100 කියන චෛසිකේට අරමුණු දෙක තුනක් එකවර වැඩ කරන හැටි බලන්න පුළුවන් ගැඹුරවත්. මේක ළඟ තියෙන ඊගා දින අරමුණ මේ ඊගා දින අරමුණ මේ කියන. එතන විශාල පුළුත් ඉරේ බලන්න පුළුවන්. ඒක නිසා මේ කියන විදිහට බලනකොට හිත හිත සක්මනේ තියාගෙන ඉන්න ඕනේ බව තමයි දන්නේ. ඒ තමයි අරමුණ. ඒකට හිත පිට යන බව දන්න. සතිය තියෙනවා නම් හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ සතිය නැත්තම් පශ්චාත්තාප වෙනවා ඒක අකුසලයක් වෙනවා. දැන් දන්නවා හිත පිට යන මට ඕන දේ වෙන්නේ නැහැ. නමුත් මම යනවා ගිය බව දන්නවා. ආව ආවට පස්සේ බොහොම ඉවසිල්ලෙන් ගීත ඵලයන් නැමත ආවනේ ආවට පස්සේ ආයෙසක් මොන කරගෙන යනවා ඒක නිසා ආධුනිකයට පටන් ගන්නකොට ඒ කාර්මුණේ සතිය පිටවන්න කිව්වට ඉස්සරහට ඉස්සරහට යනකොට මේකේ ත්‍රිමාන තලයේ දැක ගන්න පුළුවන් වෙනවා පුළුල් ටිකේ දැක ගන්න පුළුවන් මේක භාවනාවේ ලාභයක් මේක මගේ වචනෙන් කියනවා නම් කියන්නේ සතිය නැති බව දැනගන්න එක සතිය තියෙන බව දැනගන්නට වැඩිය ශ්‍රේෂ්ඨයි කියන්නේ. ඒකට විශාල සත්‍යයක්. මට දැන් සතිය නෑ කියලා දැනගෙන කරබල නොවි ඉන්න නම් ලකෝ ඉවසීමේ ශක්තියක් මොකද ඒකටයි මේ දොර ඇරිගෙන එන්නේ ඒ නිසා මේක සතිය විවිධාංගීකරණයක් කියන වචනයම පාවිච්චි කරනවා සතිය අතුවිති වීදි වැඩෙන්න පටන් ගන්නවා සතිය තියෙනකොට තියෙන බව දන්නවා නැතිකොට නැති බව දන්නවා හැබැයි සැලෙන්නේ ඒ නිසා ඊගාවලද අවස්ථාවේදී ආය සතිය පිටව ගැනීමට යෝගාවචරයට විවිතුරු මනසක් තියෙනවා පශ්චාත්තාප වෙච්චි හේබාච්ච ආත්ම විවේචනයට ලක් වෙච්ච ආත්ම නිෂේධනය වෙන්නේ නැහැ මොකද සත්‍ය නැති බව දන්නව කලබල වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෑම පරයන්ත භාවනා වාරයකදීම චතුරාර්ය භාවනා සහිත භාවනා පූර්ව කෘත්‍ය සිදු කර භාවනාව ආරම්භ කළේද නැත්නම් භාවනා පූර්ව කෘත්‍ය අවශ්‍ය වන අවස්ථා ගැන පූර්ව කෘත්‍ය ගැන පහදා දෙන්න. ඒ නිසා මම කියනවා පූර්ව කෘත්‍ය අවශ්‍ය පූර්ව කෘත්‍ය කියන්නේ සමාය සක්මන් භාවනාව. පරියන්ක භාවනාවට ඉඳලා හැමදාම සීපත් කරලා හොඳට සක්මන් භාවනා කරන්න සක්මන් භාවනා කරලා ඉලි හලහප්ප ගන්න නැතුව ඉඳගෙන කෙලින්ම ආනපාන දාන්න. දානකොට මම අර ඉස්සෙල්ලා දීපු ප්‍රශ්න කීපෙ විදිහට දාන්න බැරි දුෂ්කරතාවයක් තියෙනවා නම් පමණක් මතක් කරන්න අපි බලමු ඒකට පිළියම් කරන්න. එහෙම නැත්නම් චතුරාර්යක භාවනාවේදී කියලා කියන විදිහට මේකට කියන පූර්වක්‍ෘති කියන වචනේ ගත්තොත් පරියන්ක භාවනාවට පූර්වක්‍ෘතියේ සක්මන තමයි. දැන් මේ යන්නේ සම්ප්‍රදාන කුලව මෙත්ත බුද්ධානුසති මෙත්තාච මරණ අසුබසති කියන හතර ගැන කතා කරනවා. මම කියන ඒ ගැන අවශ්‍ය නැකන් කියනවා කියලා නෑ. උපදේශ පන්ති නෑ. ඒ උපදේශ පන්ති පැහැදිලිවම කියනවා ඉස්සල පරියන්ක ගැන කතා කරාට වැඩ කරනකොට ඉස්සෙල්ලාම සක්මන් කරලා ඊගාට පරියන්කට යන්නේ කියන එක කියලා තියෙනවා. ඒක නිසා අර පළවෙනි ප්‍රශ්නෙම නැවත උත්තරයක් මේකේ තියෙන්නේ. යම් කිසි කෙනෙකුට චතුරාර්ය භාවනාවක් අවශ්‍යතාවයක් තියෙනවනම් එයාට යම් කිසි අපහසුතාවයක් නිසා ඒක ඕන කරන්නේ. අනේ අපහසුතාවය මොකද්ද කියලා කිව්වොත් ඒත් එක්ක කතා කරලා මට පුළුවන් සමහර විටක මේක පොඩ්ඩක් වෙනස් කරලා එයාට ගැළපෙන විදිහට හදන්න අපිට සාකච්ඡා කරන්න වෙනවා. පොදුවේ කියන හැම වෙලාවෙම පරියංගට ඉස්සලා ධක්මං කළ පටන් ගන්නවා. ඒක තමයි පූර්වක්‍ෘති කියලා ඕන්න නම් කරගත්තට කමක් නැහැ. ස්වාමීන් වහන්සේ මට ලස්සන සිද්ධාන්තයක් දුන්නේ එහි අනිත්‍යභාවය. ඉතාවද එවිටම මෙන්න මේ භාවනාවේ දිනුනා. මේ පහදා දෙන්නේ කාර්යයේ ඉලසන. මට පේන්නේ භාවනා දිනුවා කියලා මට වෙන්නේ චින්තාමය වැඩක් කියලා. මොකද අනිත්‍යතාවයේ හරියට වැටෙනවා නම් සැකයක් එක්ක ඉන්නේ නෑ. මේක හරිද වැරදිද භාවනාවද නැද්ද කියන එක ඉන්නේ නෑ. මොකද විපස්සනා ඥානයක් කරදරයක් වෙන්නේ නෑ කාටවත්. සැකයකට දුරු දෙන්නේ නෑ. මේ කල්පනා ඥාන නම් අනිවාර්යයෙන්ම සැකයට දුරු දෙනවා. අනිවාර්යයෙන්ම බාධාවක්. ඒ නිසා මේව එනකොට තොගේට දාන ඔක්කොම චින්තාමේ ඥාන නියම අනිත්‍යතාවය එනවනම් ඒක මලක් පිපුණා වගේ සමනලයට අතුනමුණා වගේ ගිතෙල් එළියක් උතුරනවා වගේ මංගල කාරණා. කවදාක සැකයක් එන්නේ. සදාකත් එක භාවනාවට බාධා වෙන්නේ නැහැ. ඒ නිසා මේක භාවනාවට බාධායි කියලා හිතෙනවා නම් පැහැදිලිවම කියකි චින්තාමය ඥානයක්. මේකට කියන්නේ බ්‍රේන් වොෂ් වෙලා. හිත තත්ත්වගත වෙලා මේ ලස්සන දේක් දකින්න දෙකින් කියලා කියනවා. මොකද්ද ද්වේෂයක් අටපහු වෙලා තියෙන්නේ. ලස්සන දේ ලස්සන වශයෙන් දකින්න ප්‍රශ්නයක් නැහැ. ලස්සන දේ ලස්සන වශයෙන් දැක්කට කිසි දෝෂයක් නැහැ. ලස්සන දේ ලස්සන වශයෙන් දකින්නට රාගය මත වෙනවා නම් ඒක දැනගත්තත් දෝෂිකුත් නැහැ. ලස්සන දේ දකින්නකොට අනිච්ච දුක්ඛ අනාත්තම් කියලා ද්වේෂයක් නැතුව ඒක දැනගත්තට කමකුත් නැහැ. ඒක ඔක්කොම දාන භාවනා ජීුණු වෙන අවස්ථාවේ තියෙනවා. මේ ප්‍රකාශනයේ මට වෙන්නේ සැකයක් සහිතව ලියන නිසා මේක චින්තාමය පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සක්මන් භාවනාව දේශනා වන අතර මෙම භාවනාව දැසතනමේදී බහුල වශයෙන් වෙන්නේ සක්මන් භාවනාවේදී විශේෂයෙන් නිමුල ආශ්‍රිත හා ශරීර අභ්‍යන්තරයේ කුඩා කුඩා කොටස් වශයෙන් නිදි නිදි යන ස්වභාවයන් බොහෝ විට අත්දැකීමි. බහුල වශයෙන් මෙම අත්දැකීම් මානසිකාර මානසිකාර කරමි. සක්මන් භාවනාවේ යෙදීම දැන් විට මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයක් බවටද පත් වෙමි. අත්වෙමි. කෙසේ නමුත් මෙම ඉවිදී යන ස්වභාවය මුකින් දිගට යන මෙනෙහි කිරීමේදී මේ සියල්ල ක්‍රියා සමන්‍යයක් බව අල්ලා ගැනීමට ඉදිරිවන කිසිම දෙයක් නෙමෙයි නිවාද සිදෙන වෙන්නේ. මේව තත්ත්ව ප්‍රායෝගික ජීවිතයේ ගලපා ගැනීමේදී සියල්ල ක්‍රියා සමන්‍යයක් බව අල්ලා ගැනීමට කියා කිසිම දෙයක් මුදලෙක් නැති බව සිතේ. නමුත් ඇතැම් සිද්ධි හා පුද්ගලයේ බොහෝ විට සිතට අරමුණු වන අවස්ථා එදිනදා ජීවිතයේදී අත්දැකීමට සිදු වේ. නැවත නැවත සිහියට එනද සිදු වේ. මෙවන් අවස්ථාවල සතිය පිළිපදවා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් විට බාධාවන්ද ඇති වේ. එවන් අවස්ථාවන්හිදී සතිය පිළිපදවා ගැනීමට අනුගමනය කළ හැකි උපදේශයක් ලබා දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිනේ දෙවන සරණයි. අසල ප්‍රශ්නේ පස්සේ කොටස විතරයි මේ ප්‍රශ්න වලට වැටෙන්නේ. ඉස්ලාම කොටස කියනවා නිතර සක්මන් භාවනා කරලා තිනවා මේ භාවනාව ආවට පස්සේ බහුලගත කරයි කියලා මේ වරුවක් භාවනා කළා මේ කතා කරන්නේ. මේ ඉච්චරලා භාවනා කළා නෑ. ඉතින් මොකද්ද මේ කලින් කරපු භාවනා රිට්‍රීට් එක තොරතුරක් වගේ එකක් කියවෙන්නේ. මොකද හොඳ දෙයක් කියන්නේ ඒ නිසා ප්‍රශ්න නෑ. එසේ නමුත් ඒ වගේ බිනි බිනි පැමිණීම සමාහට කරදරයක් වෙනවා. සමාහට ඉස්සරහට යනවා. දැන් දෙවෙනි අන්තිම කොටසදී කියවන්නේ මට සතියෙන් ඉන්න උත්සාහ කරන වෙලාවේදී හිතේ ඉන්න බව දෙන වරින් වර සතිය කැඩෙනවා. සත්‍ය කැතිවට කන්නා කනගාටු නොවීම තමයි මඩ කරන්න තියෙන දෙය කියලාක දන්නවනම් කනගාටු නොවී ඉන්න පුළුවන්කමක් මනුස්සයෙකේ තියෙනවා කියලා දන්නවනේ ඒක තමයි කමටහ. ඒක තමයි කමටහ සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා සතිය තියෙනකොට සතිය තියෙන බව දැනගන්නට වැඩිය හොඳයි. සතිය නැතිකොට සතිය නැති බව දැනගන්න. ඒක හරියට ගෙදර ඉන්න වෙදෙක් වගේ. ඒක දැනගෙන පශ්චාත්තාප වුණොත් නීවරණ වෙනවා. පශ්චාත්තාප නොවීම විදිහට පශ්චාත්තාවයක් නොකරගෙන හිත කරදර නොකරගෙන ඉන්නයි යෝගාවචරයට මේ දැරීමේ ශක්තිය අවශ්‍යයි. එතකොට මේ වැස්සට මොකද වහලේ හොඳට වහලා දෙනවා ඇතුලේ නිමැද්ද තෙමෙන්නේ නැහැ. වහලේ වහලා නැත්තම් නිමැද්ද තෙමෙනවා. ඒ කියන්නේ හිත පිට යනවට අකමැති. අව හිත පිට යන කියලා නෙමෙයි මනාපෙට නෙමෙයි හිතලා නෙමෙයි. දැන් තියෙන්නේ ස්වභාවික විදිහට බුදුආන්තර සත්‍ය පිටට උත්සාහ කරනවා හිත පිට යනවා. යන තැන් මෙව්වා මේ වෙලාවට මේ මානසික වාතාවරණය කියලා හොඳට දැනගෙන පශ්චාත්තාප නොවි හිටියොත් ඊගාව දවසේ එතෙන්ද හිතපත් නොකරගෙන ඉන්න පුළුවන්. දැනට අවශ්‍ය කරලා තියෙන හිත පිට ගියා පිට ගිය බව දන්නව කලබල වෙන්නේ. කනගාටු නොවි ඉන්න මේ වරමක් අපිට බුදුහමෝ දීලා තියෙනවා. සාරිපුත්‍ර සාන්තේ වරමක් දීලා තියෙනවා. පමාදේන කම්පතිති සති බලං. පමාදේ වැටලා හිත කම්පා නොකර සිටියොත් ඒක තමයි සති බලය කියන්නේ. ඉතින් සති බලයට යන්න නම් එහෙම මේක දුවන්න ඕනේ. හැබැයි ජීවන මොකද යාපක වෙනවා. ඒකට පශ්චාත්තාප නොවී සිටීමේ හැකියාව තමයි අපි දියුණු කරන්නේ. ඒ දියුණු කරන ගමන් ඉස්සරහදී එහෙම හිත පිට යන තැන් වලින් වළක්වන්න ඕනේ. ආජීවය සකස් කරගන්න ඕනේ. කම්මා කම්මාන්තය සකස් කරගන්න ඕනේ. නිතර නිතර හිත පිට යන තැන් අඩු කරනවා. මේ වෙලාවේදී කරන්න තියෙන පිට ගියා දැනගත්තා පශ්චාත්තාප නොවී සිටීම. නිසා ක්‍රම දෙකක් තියෙනවා. දෙකටම ඉස්සලා අවශ්‍ය කරලා තියෙන මේ හිත පිට යනවා පිට යන බව පිළිගන්න. ඒක පිටිගත්තයි කියලා කිසිම කෙලෙසයක් වෙන්නේ නැහැ. ඒක මේ පුද්ගලයා කරපු දෙයක්වත් නෙවෙයි වෙච්ච දෙයක්. වෙච්ච දෙයෙන් හිත කම්පා කර නොගැනීම හිතට කරදර නොගැනීම තමයි අපි භාවනාවේ වඩන දේ. මේක තමයි අපි දැරීමේ ශක්තිය කියන්නේ. මේක තමයි අපි නොසලින ශක්තිය කියන්නේ සතිය තිබුණත් නැතත් හිත සලාගන්නේ. එදාට තමයි යෝගාචර පුරන්නේ ලාභයක් තිබුණත් පාඩුවක් තිබුණත් හිත සලා ගන්න. යසසක් ආවත් අයසක් ආවත් හිත සලා ගන්න. වේදනාවක් සැපයෙන් ආවත් වේදනාවක් දුකට ආවත් හිත සලා ගන්න. සැපක් ආවත් දුකක් ආවත් හිත සලා ගන්න. ඒකට ගණනින් සතිය තිබුණත් නැතත් හිත සලා ගන්න. මේ සලාගත්තේ නේද පරිත්‍යාග කර ගන්නවා. අනිත් දවසේ මේ වගේ වාතාවරණයකටපත් නොවෙන්න සාමාන්‍ය බුද්ධිය වැඩ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම රැල්ල තමයි සිඳු වේගෙන යන්නේ. විවිධ ජීවනික හය පිළිබඳව දැනෙන්නේ සැහැල්ලු සුවදායක බවකි. බාහිර අරමුණ ආවත් ඒ නිසා සිත නොවිසින. සිතුවිලිද ඇති නැති කරන. තිබුණත් ඇති නැතර භාවී යන ලෙස. ඇස් ඉදිරි පිට සඳහදී වැයක ආලෝකමක් බවකි. මේ සියල්ල දැනුවත්වම හුස්ම රැල්ලටම හිත යොමු කරගෙන සිටියේදී ශරීරය ඉහළට ඇසෙනාසේ දැනේ. ඒ ස්වභාවයද ක්‍රමයෙන් සිහිනුවව යයි. හුස්ම යන වෙන බව නොදැනේ. ඒ බැරි නැති බව දැනේ. නිින්ද ගියාද නොවේ. නිදිමතද නැත. එවි විවිධ විට ඉන්නා නොඉන්නා බවද නොදැනීය. නැවත ඉන්නා බව දැනේ. නොදැනීම සිටියා නම් දෛත්‍ය සිතුනා එයද වෙනස් වීම නිසා හටගත් සිතුවිල්ලක් බව වැටහේ. බොහෝ වෙලා මෙසේ සිටිය හැකිය. මේ මේ අත්වය ගැන ධර්මානුකූල විග්‍රහයක් ලැබෙන පුතක් නෙමෙයි. මොහොතේ මොහොතම නිදු නිරෝගී සුව වර්ධනය දී තව බොහෝ කරක් බොහෝ දෙනෙකුට නිවන් මාර්ගයෙන් ආදීන ශක්තිය ලැබේවා දීර්ඝායුෂ වේවා මේක පිළිබඳව ආනන්ද සප්පාය සූත්‍රයේ එහෙම නැත්නම් පොට්ටපාද සූත්‍රයේ සර්වචන සඳහන් කරනවා දුවට විවේක වෙලා ඉන්න වෙලාවක මට දැන් මේ විවේකයක් තියෙන්නේ නිින්දක් නෙවෙයි මේක වේදනාව මේ මැරිලා නෙවෙයි කියලා ආදිවාසී ඒ ඒ ඉන්න විවේකය ප්‍රමාණ කරන ඉන්න විවේකයේ මනින්ද ඉන්න විවේකය ගිනුමට ගන්න සංඛංගච්ඡති කියන විදිහට හිතවිල්ලක් මතුවෙනවා. මතුවෙච්ච ගමන් අර තිබුණ විවේකේ නැති වෙනවා. අත විවික සාන්ත ගතිය නැති වෙනවා. ඒක නිසා සාන්ත ගතිය නැති වෙච්ච ගමන් එයා දන්නවා තිබුණු සාන්තකම ලියන්න තියෙන මල්ල ඔබන්න ගියා වගේ හිතන්න ගිය ගමන් ගොරෝසු හිතවිල්ලකින් කැඩෙනවා. අන්න ඒක තේරුම් අරගත්තට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ ඒ සූත්‍ර මම කියන විශේෂයෙන් පොට්ටපාය සූත්‍රයේ ඒතං සන්තං ඒතං පණීතං යදිදම් උපේක්ඛා. මේ අනම්මනම් මැනලා ඔබල බලන්න ඉස්සලා මගේ හිත බොහොම ලස්සන උපේක්ඛාවේ තිබ්බා. දැන් ඒක මනින්ද කියන්න ගියාට පස්සේ තිබුණට ගොරෝසු සංඥාවක් ඇවිල්ලා අරක කැඩුනා. එතෙන්ද කියන්න වෙනවා දැන් මේ සංඥාව කැඩෙන සිතලා නෙවෙයි. තිබුණේ කොහොඳයි ඒ නිසා මේ සාන්තය මේ ප්‍රණීතිය මොකක්ද අර තිබිච්ච උපේක්ෂාව හොඳයි. දැන් අලුතෙන් අරපු සංඥාව තිබිච්ච විවේකයට වැඩිය ගොරෝසු සංඥාවක්. එතකොට තේරෙනවා බැහි වැඩ කරන්න කියලා තිබුණ එකක් නැති කරගත්තා. නමුත් ඒක උන්නේ වෙච්ච දෙයක් නේ කරපු දෙයක් නෙවෙයි. අන්නේම කරනකොට කරනකොට මේ විවේකයක්, පිළිෂ්ඨකමක්, අනාකූල ප්‍රවාහයක්, නිර්මල ගතියක්, නික්ලේශී ගතියක් ආවට පස්සේ ඒක පිළිබඳව විනිශ්චය කරන්න යන පැහි හිතක් මතුවේ. ඒක සංස්කරණය කරන්නේ කමෙන්ටරිස් දෙන්න ගන්නවා. ඒවා හිතන හැම එකකදීම සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කිරීම නිසා සියුම් භාවයෙන් ගුරුසු භාවයට පත් වෙනවා. සියුම් භාවයේ මනින්න ගිහිල්ලා මනින හිත සියුම් භාවයට වැඩිය ගොරෝසු වුණාට පස්සේ තමයි තේරෙනවා මේ ප්‍රමාණ කරන්න යාම නිසා අවුල් වෙලා තියෙනවා. ඉතින් මේවා මේවා දොස් නෙවෙයි. මේවා කෙලස් නෙවෙයි. නමුත් මේ අපේ හිතේ ඒ තරම්ම අනුන්ගේ කුණු කන්දල් තමන්ගේ කුණු කන්දල් මැන මැන ඉඳලා මාන්න කියන කෙලෙසේට නැතුව ඉන්න හැටි දන්නේ. ඊසම මේක දැනගත්තට පස්සේ මතුරන්ට කියනවා ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපේක්ඛා. මේ හිතන්න මනින් ඉස්සලා තිබුණ නින්දත් නැති ඩොයින්දත් නැති මැරිච්චිත් නැති සත්‍යක හිටියා නම් ඒක උපේක්ෂාව. ඒක හොඳයි. ඒක මනින්න යාම නිසා ඇතිවෙච්ච සංඥාව ඊටදී ගොරෝසුයි. ඒකම දරුවචනාංශයේ සප්පුරුෂ සූත්‍රය සඳහන් කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ මඤ්ඤණා නැති වෙනක මඤ්ඤණා කරන්න යෑම නිසා තිබුණු සාන්තිය නැති වෙනවා. තිබුණු විවේකේ නැති වෙනවා. තිබුණු හුදකලාව නැති වෙනවා. මේකට කියන්නේ ජීවිතේ මල් වෙහිම් පල්. පස්සෙන්ද භාවනා කරනවා විවේක දැනකට. ඒක මනින්න හදනවා. මේ ජීවිතේ මල් විහිම්පල් කියන එක මේ ත්‍රිවිලරල පිටිපස්සේ දින වචන. බුදුහාමුදුරුගේ පෙව නෙවෙයි. හොඳට භාවනාවෙන් ගෙනියනවා. ගෙනිසට පස්සේ ඒක මනින්න හදනවා. මැනීම නිසාම ගොරෝසු. මේ වගේ කරන වාර නිසා අපි දවසකට විඳවන විඳවිල්ල ප්‍රමාණය මෙතෙකයි කියලා. අපිට කවදාකවත් විවේකයේ තේරෙන්නේ නැහැ කෝඩල කොට්ට උඩ තිබ්බා. තිබ්බ ගමන් පැහිය වෙන්නේ නැහැ. මේක ඉස්සරහට යනවත් දන්නේ නැහැ, පස්සට යනවත් දන්නේ නැහැ, හරිද දන්නේත් නැහැ, වැරදි දන්නේත් නැහැ, නිදිගිල්ල දන්නේත් නැහැ, නැද්ද දන්නේත් නැහැ, ඉන්නවත් දන්නේත් නැහැ, මරුණක් දන්නේත් නැහැ කියලා ගුජ්ජ දාන. ඒකල හිතන මේ ලොකු ආරසාවකට මේ හිතන්නේ ලොකු මේ මට උදව් කරන හිතවිලි ටිකක් කියලා. මේ හිතවිලි නිසා තමයි අපිට අර උයාගත්ත ගත කණ්ඩායම් වෙන්නේ. ලැබිච්ච විවේකයේ බුද්ධ විදින්න හම්බ වෙන්නේ. හම්බෙච්ච සිවුම් භාවයේ ඉන්න බෑ. මොකද දාන ගතිය නිසා. ඉතින් මේක යාප්පු වෙලා හම්බෙරන්නේ කියන බුදුහාමුදුරෝ අනේ මේ වගේ හිත හිත අර ගොරෝසු කරගන්නට වැඩිය නිර්මල හිත මල සහිත කරගන්නට වැඩිය නික්ලේශී හිත කෙලෙස් සහිත හිතක් කරගන්නට වැඩිය අර තිබිච්ච தත්ත්වය අවබෝධ කරන්න ඉන්ටැග් දුන්න එක බාර ගන්න දැනගන්න. ඊට පස්සේ ඒක රැක ගන්න දැනගන්න. අපිට හැමදාම භාවනාදී මේ ටැග් දෙනවා මනින්න ගියාම නිසා. මේ මාන්නය කියන කෙලෙසේ නිසා මම දැන් තෝවන්නලක් දන්නෙත් නෑ, සකදාගාම වෙලක් දන්නෙත් නෑ, ඉස්සරහට යනවක් දන්නෙත් නෑ, මේක සතිය දන්නෙත් නෑ, භාව විපස්සනාව දන්නෙත් නෑ, සතිය සමාධිය දන්නෙත් නෑ, මල නිදි ගිහිල්ලක් දන්නෙත් නෑ කියලා අර පුදුමාකාර අර නැති දුකක් පනවා ගන්නවා. යදින් බලනකොට හැම කෙනාම දුක බෙදාගෙන වරඳනවා. ඉල්ලගෙන කන්නේ. ඇදගෙන නහන්නේ. මෙන්න මේකට තමයි පුතඥයයි කියන්නේ. පුතත්ජනකේ ස්වරූපය තමයි බුදුහාමුදුරු ලස්සන පාර කපලා ගෙනියනවා විවේකෙට. ගියාට පස්සේ බුදුහාමුදුරන්ට වැඩි කල්පනා කරනවා හරි මෙතෙන් විදිය ඊගාට මම දැන් මොකද කරන්නේ? නැත්නම් මේක මේ සමති භාවනාවද මේක විපස්සනාවද? මම මේ වෙලාවේ පණ ජීවනද මට නැන්ද? මම නිින්දේද නැද්ද? ඉතින් මේ කල්පනා කර කර අර පෑදීතියට කරදී දනවා. ඉතින් මේ වැඩේට මේ ධර්ම සාකච්ඡාව වැඩ වෙන්න මොන්නම පිළිවක් නැහැ. කොච්චර බණ කිව්වත් මේක තේරෙන්නේ නැහැ. මේක නිකන් අර නිකන් ඉන්නලාට බුලත් දෙට හපනවා වගේ වැඩක්. ඒ නිසා ධර්ම සාකච්ඡා කරලා ලක්ෂ වාරයක් ප්‍රශ්න අහන ලක්ෂ වාරයක් වෙසෙන තුමින්ට උත්තර දෙන්න ඕනේ. ඒකල කල්පනා කරන්න ඕනේ. උපයන්න ලේසි මේක රකින්නයි බෑ. ප්‍රපංචකලීත් නැතනක ප්‍රපංච කරනවා. ගුරුසු සංඥාවල් උපදවා ගන්නවා. සියුම් සංඥාව මනින්න ගිහිල්ලා. ඉතින් මේ දෙක පුද්ගලගත දෝෂ නෙවෙයි මේ චපල හිතේ මායාකාරී විඥානේ වැඩක්. එහෙම මේක බල බල ඒකට සාදු කියා ගන්න නැතුව සමාදම් වෙන්නේ නැතුව වෙච්ච දෙයට වක්ක කරන්නේ කියලා ඊට පස්සේ මේ විවිධයක් ලැබපු වෙලාවට මඤ්ඤණා කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව මනින් නැතුව ඒක සමාදම් වෙනවා කියන එක. ඒකට එළඹ වාසය කරනවා කියන එක විශාල පිනක්. බුදුජානක සඳහන් කරලා තියෙනවා එළඹ වාසය කරන කෙනාට විතරක් ප්‍රසාදේ පහළ වෙනවා. පහදිනවා කියලා. සැක කරන මනුස්සයා කටකෝලකටපත්. එකම දේ. එකම දේ වුණාට පස්සේ හරි දේ කියලා එක ප්‍රසාදමත් වෙන්නේ ලැද්දනකට ගිය කරා. නැති එක නයි ගැන කල්පනා කරලා ඒකම කටකෝලක් කරගන්නවා. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ දෝෂය. ඒක ධර්ම සාකච්ඡාවෙන් විශ්ල කරනවා. කමඨාන් සුද්ධ කරගන්න. කල්යාණ මිත්‍රව දැකලා මේ කරදර නැති නිසා නෙමෙයි කල්යාණ මිත්‍රව ඔළුව බේරගෙන ඉන්නේ මේ කරදරට ඔළුව දාන එකයි පෘථග්ජනකම. මොකටද දාන්නේ? අච්චර ලස්සන විවේකයක් හම්බුනට පස්සේ සියලු දේ කැප කරලා විවේකයේ සියුම් භාවය ප්‍රපංචන තත්ත්වය අගය කරන එකයි තියෙන්නේ. කොහොමද විස්තර කරලා තියෙන විදිහ හොඳයි. හොඳ හොඳ ප්‍රායෝගිකව ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සභාවට ප්‍රයෝජනවත් විදිහට තමයි තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕකට විනාඩි 10ක විතර කාලය තියෙනවා ලිඛිත ප්‍රශ්න සමාප්තයි. කාට හරි මේ අවස්ථාව ධර්ම සාකච්ඡා නාමයෙන් ප්‍රයෝජන ගන්න අවශ්‍ය නම් තියෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අතුස්සන්නේ කියලා මම ඉල්ලා හිටියද අපිට මයික් එක දෙන්න පුළුවන් ඒකට ප්‍රශ්න ගන්න. දැන් ඉති විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. අපි නැවත තුනට දෙකයි කියලා ගත්තත් වෙලාව තුනට එකතු වෙනවා සක්මණකින් පස්සේ පරියන්ක භාවනාවකට පහට එකතු වෙනවා ධර්ම දේශනාවකට ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමා මෙතන සටහන් කරනවා සිළු දනාගම තෙරුවන් සරණයි